ශ්‍රද්ධාවන්ත පින්නතුනි පින්නක් දරුවනි අපි කාටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගැනීම නිසා අපිට දැනගන්න පුළුවන්කම ලැබුණා අපි දීර්ඝ සසර ගමනක පැමිණි බව ඒ භාගතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමකින් තොරව ඔබ අපි කාටවත් අපි දීර්ඝ සසර ගමනක් පැමිණියා කියලා දැනගන්න ක්‍රමයක් තිබුණේ. ඒ වගේ මේ දීර්ඝ සසර ගමන පුරාවට ප්‍රමාණ කරන්න බැරි තරම් දුක් විඳින්න සිදු වුණා කියන කර්ම අපිට ඉගෙන ගන්න ලැබිලා තියෙනවා. සසර ගමන යන කෙනෙක් ඒ සසර ගමන පුරාවට සැප විඳිනවා නම් ඒ තාම කලාතුරකින් පුංචි සැපක් විඳින්න වෙනවා. සසරේ බොහෝ කලක් ප්‍රමාණ රහිතව දුක් විඳින්න සිදු වෙනවා ඒ සසර ගමනක යන කෙනා. ඉපදෙමින් මැරෙමින් යන ගමනේ විශාල කාලයක් වැඩි වාර ගානක් දීර්ඝ කාලයක් පෙරේත තිරිසන් ලෝකේ මේ කියන දුගති ලෝකවල ඉපදින්න සිදු වෙන්නේ. මේ සසර ගමන පිළිබඳව අපිට දැනගන්න ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීම නිසා. යමෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ සසර ස්වභාවය ලෝකයේ ස්වභාවය අපේ ජීවිතයේ ස්වභාවය පිළිබඳ හොඳ වැටහීමක් ඇති කරනු ගත්තොත් එයාට සිද්ධ වෙන්නේ ඒ ආපු ගමන ආවා වගේම ඒ බඳු ගමනක් ආයෙ යන්න එයාට සිද්ධ වෙනවා. යමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිඅරගෙන මේ සසර ගමන ගැන වැටහීමක් ඇති කරගත්තොත් එයාට නියත වශයෙන් අවස්ථාව ඉපදෙනවා. ඒ ආපු දුක් සංක ගමන අවසන් කරලා සසර දුකින් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න එයාට පුළුවන්කම තිබෙනවා. ඒ භාගතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා අපිට කියලා දෙනවා මැරෙන මිනිසුන්ගෙන් යුද්ධ වෙන දෙවියන්ගෙන් ශාල පිරිසක් සතර පායේ ඉපදේ. තාම සුළු පිටක් තමයි සුද්ධියට. ඒ වගේම දුගචීන සත්වයන් කියන. යුත වෙලා සුගතියකට ඉන්නේ තාම සුළු පිටක්. ශාල පිටක් දුගති ලෝකවලම නැවත ඉපදෙනවා. ඒ භාගතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ හොඳින් ඉගෙන ගත්තාම ඒ ඉගෙන ගන්න කෙනාට ඒ සසර ගමනේ දුගති ලෝකවල ඉපදෙමින් යන ගමනේ ස්වභාවය ගැන වැටහීමක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපි ඊයේ කතා කළා අද කතා කළා අද උදේ එතකොට ඔබට තේරෙනවා ඇති ඇයි වගේ තත්ත්වයකට මේ සත්‍ය ඇදගෙන වැටෙන්නේ දුගතියක ඉපදෙන ස්වභාවයට ඇයි මේ සත්‍ය ඇදගෙන වැටෙන්නේ කියන කාරණේ අපිට යම් යම් පමණකින් තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා ඒකට හේතුව තමයි හිත කෙලෙසෙනවා කිලිති වෙනවා හිත කිලිතුනක් පස්සේ කිලිති හිතකින් සපවත් ලෝකයක ඉපදෙන්න ලැබෙන්නේ. ඇයිද කිලිට වෙන්නේ? ආරි සත්‍ය අවබෝධ නොකරන නිසා. ආරි සත්‍ය අවබෝධ කළා නම් එයාගේ හිත කිලිට වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් එයාගේ හිත කිලිටි භාවයෙන් ඉදහස් වෙනවා. කිලිටි භාවය දුරු කරගන්න පුළුවන්. විශ්ලේෂණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක ආයශක්ති අවබෝධ නොකරන තා සතර පායෙන් විනාශ වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට ආයශක්ති අවබෝධ කර ගැනීම පිණිස අවස්ථාවක් ලැබෙන්නේ ඊටම කලාතුරකින්. බහුල වශයෙන් මේ අවස්ථාවට ඉපදෙන්නේ නැහැ. මෙන්න මේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස තිබෙන අවස්ථාවේ දුර්ලභ බව. ඊටා කලාතුරකින් කෙනෙකුට තමයි ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම වාසනාව තියෙන්නේ. ඒවා අපි යම් පමණකින් ගන්නවා. නමුත් එදෙනම ප්‍රමාණවත් නොවුණු ආර්ය සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාව හැම වෙලේ කලාතුරකින් කියලා යමකට හොඳට තේරුම් නැත්නම් හොඳින් තේරුම් නොගත්තොත් ඒ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. ආර්ය සත්‍ය අවබෝධ කරන්නේ. එහෙනම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් එයාට තේරෙන්න ඕනේ ඒ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා කියන අවස්ථාව දුර්ලභයි. ඒ අවස්ථාව ගිලිහිලා ගියොත් අපිට මහා දුක් ගොඩක් ආයවණික සිද්ධ වෙනවා. කාටවත් බේරගන්න ලැබෙන්නේ නැහැ. ඒ විදිහට තේරුම් ගන්න කියලා ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පහසුයි. ආර්ය සත්‍ය අවබෝධ කරනකොට සතර පාය අපිට ආයි කිසි කෙනෙකුගේ උපකාරයක් නැතුව කිසි කෙනෙකුගේ උදව්වක් නැතුව කාගවත් පිළිසරණක් ලබා ගන්න බැරුව ප්‍රමාණ රහිත දුක් විඳින ඉන්සිකේ. ඒ නිසා අපි මේ ලැබුණ අවස්ථාව ගැන හොඳින්ම තේරුම් ගන්න. හොඳින්ම තේරුම් ගන්නේ මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න අපි කල්පනා කරන්න ඕනේ සහ වැයම් කරන්න. ආර්ය සත්‍ය අවබෝධ කළ අපි සසර ගමනේ විනාශ වෙනවා. සතර පායෙන් විනාශ වෙලා සංසාරයෙන් සම්පූර්ණයෙන් විනාශ වෙන පැත්තට අපේ ජීවිතේ හරව ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස අපි කුමක්ද කළ යුත්තේ කියන කාරණේ අපි ඉගෙන ගන්නවා. දැන් ඔබට තේරෙනවා ආදි සත්‍ය අවබෝධ නොකළොත් අපිට මොකද වෙන්නේ? කියන කාරණේ ඔබට තේරෙනවා. තේරෙන්න ඕන. තේරුම් ගන්න ඕන. ආදි සත්‍ය අවබෝධ නොකළොත් අපි මේ ජීවිතේ පොඩක් hina වෙවි. පොඩක් hina වෙලා බොහෝ දුක් විඳලා දුකින් දුකට පත් වෙනවා. කබලින් ලිපට වෙනවා වගේ අනතුරට අපි වැටෙනවා. අතර ඉන්න කෙනා හිතෙනවා අපෝ මට දුකක් තියෙනවා කියලා ඒකේ පැනගන්න හදනවා. දැන් එතනින් පැනගන්න පුළුවන්. කබලින් ඉන්න කෙනා පැනගන්න පුළුවන්. කබලින් ඉන්න කෙනා පැනගන්න පුළුවන් කොහෙද? ලිපේ නොයදෙන විදිහට පැත්තට. හැබැයි යන්න පණින්නේ නැති විදිය කබලින් ඉබර තමයි ඇති. ඒ නිසා තේරුම් ගන්න කවලේ විපරණ වෙනවා. එයාට ආයෙ වෙනවා කියන එක ගැන කතා කරන්න අවස්ථාවක් වගේ. ඒ නිසා අපිට මේ ලැබිච්ච වෙලාවේදී අපිට සසර දුකින් නිදහස් වෙන්න සංසාරේ නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සඳහා අපි ඒ සසර ගමනේ නිදහස් වීම පිණිස වුණා ධර්මයන් තේරුම් ගන්න පුරුදු සතර ගමනේ විනාශ වීම පිණිස මූලික වශයෙන් අපි පුරුදු කළ යුත්තේ කුමක්ද? ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් අපි පුරුදු කළ යුතු ධර්මයන් මොනවද කියලා අපි තේරුම් ගන්න. සසර ගමනේ විනාශ වීම කියන්නේ සරල දෙයක් නෙවෙයි. අතිශයින් දුෂ්කර දෙයක්. දැන් මේ විතර හිතට එන රාගය හරිනවා කියන එක ඒ සීලය. ඒ සීල අමාරුයි. අමාරුයි. හිතේ එන තරහ අත්හරිනවා කියන ඒ සීල අමාරුයි. අමාරුයි. පරම දුෂ්කර. ඊට වඩා දුෂ්කර දෙයක් ලෝකේ තියෙනවා කියලා හිතා ගන්න බෑ. හිතේ තියෙන රාගය අත්හරිනවා. ඒ රාගෙට යට නොවී ඉන්න උත්සාහ කරනවා. යටනු වී ඉන්නවා. රාගේ ප්‍රහර කරනවා. රාගෙන් තුරව වාසය කරනවා කියන දේ පරම දුෂ්කර දෙයක්. අන්තිමට දුෂ්කර කටයුත්තක් කරන්න අපට උපකාර වන්නේ ඉන්ද්‍රිය සමාධිය ප්‍රොඩකි. ඒ දුෂ්කර කටයුත්ත කරන්න අපට කුමක් උපකාර වෙන්නේ? ඉන්ද්‍රිය සමාධිය. භාගතුන් වහන්සේ අපට කියලා දෙනවා මේ විදිහට. චත්තාරෝමි වික්කවේ ඉතිපාදා භාවිතා බහුලී කතා. අපාරාපාරං ගමනාය සම්මාදිති. පින්වත් මහණෙනි මේ ඉර්ධිපාද හතර පුරුදු කළොත් බහුල වශයෙන් පුරුදු කළොත් අන්නේ ඒ පුරුදු වී ඒ පුරුදු කිරීම මෙතෙන් එතෙර වීම පිණිස පවතිනවා. මෙතෙර කියලා කියන්නේ සසර ගමන. එතෙර කියලා කියන්නේ සසරෙන් එතෙර වීම. නිවන. එතරේ විපාද හතක පුරුදු කළොත් බහුල වශයෙන් පුරුදු කළොත් අන්නේ පුරුදු වීම කොහොම පිණිසද පවතින්නේ? සසරින් එතෙර වීම පිණිස නිවන අවබෝධ කිරීම පිණිස හේතු වෙනවා උපකාර වෙනවා අතමේ චත්තාරෝ මොනවද මේ සතර ඉද වික්ඛවේ වික්ඛෝ ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉතිපාදං භාවේ පින්වත් මහණනි වික්ෂුව ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර වලින් සමන්විත ඉර්ධිපාදය ඉර්ධිපාදය වදනවා විරිය සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාතං භාවේ. විරිය සමාධි ප්‍රදාන සංකාර වලින් යුක්ත ඉද්ධිපාදය වදනවා.